අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 119 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙනකොට නිස්සාරණවනි වෙනුවෙන් අලුතෙන් පැමිණිච්ච කෙනෙකුගේ පැත්තෙන් බලනකොට සත්කාර තුනක් ලැබිලා තියෙනවා කියලා මම පදනමක ඉන්නවා විශ්වාස කරනවා එකක් තමයි පිරිසිත මූලික කමඨහන උපදේශ පිළිබඳව වාර්තාවකට අහුම්කම් දෙන්න ලැබිලා තිනවා. ඒ වගේම වැඩමුළුව ක්‍රියාත්මක වෙනකොට පවතින නීති පද්ධතිය කාලසටහන එහෙම නැත්නම් වැඩමුළුවේ නීති පද්ධතිය මේ වෙනකොට දැනගන්න ලැබිලා තිනවා. ඒ වගේම ගිහත්ඟ පැත්තෙන් බannකොට සිල් සමාදන් කිරීම මේ ඇදී ලැබිලා තියෙනවා. ඉතින් අපි දැන් වැඩ පිළිවෙල යනකොට මේ තුන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 ආස්වාස ප්‍රාස්වාස කරන ගමන් රැලි සිතට දැනුනි. නමුත් ආස්වාසය ප්‍රාස්වාසය රැලි 5ක් 6ක් පමණ කරගෙන යන විට එය මගහැරුණි. වෙනස් සිතුවිලි සිතට පැමිණියේය. මේට උපදේශයක් කාර්මික බලාපොරොත්තු මිසක්මන් භාවනාවේදී මුලින්ම කයට සිත පිහිටුවාගෙන පියවර 5ක් 6ක් ගමන් කිරීමේදී විවිධ සිතුවිලි වල සිත දෝරණය විය. යලිත් සිහිය පිහිටුවාගෙන පියවර 5ක් 6ක් ගමන් කිරීමේදී පරිසරයේ විවිධ ශබ්ද ඇසුණි. අතීතයේ විවිධ සිතුවිලි සිතට පැමිණියේ සිත එක්තෙන් කර තබා ගැනීම ඉතාමත් අපහසුය. මේකට උපදේශයක් කාරුණික බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. අඩු ගානේ භාවනා මධ්‍යස්ථර පැමිණිව නිසා වාඩි වෙච්චාම කරන්න තියෙන්නේ මේ උස්මරල බලනවා කියන එක පියවර තුනක දිනුවා. ඊට පස්සේ පේනවා උස්මරලන්න ගියාම දෙක තුනක් කරනකොට හතරක් පහ කරන හිත පිට යනවා. ඒක හතරවෙනි දිනුව.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 ඒකට කි උත්තරයක් තියෙන ඉතින් මැරුණාට පස්සේ එන්නේ නැහැ එකක්වත්. බය වෙන්න එපා. කිසි තේත්ම බය වෙන්න එපා. කවදා හරි මැරනවා මැරනවාමයි. අනේ ඊට පස්සේ හිතවිලි එන්නේ නැහැ, වේදනාව එන්නේ නැහැ, මොකක්වත් එන්නේ නැහැ. එතකොට ඉසද්ද බඳගෙන අඬන්න එපා. අයියෝ මලේ කියලා. නෑ මේ බුදුහාමුදුර කරලා තියෙන ක්‍රමේ පණ දිනකම් කරන ක්‍රමය. ඒ නිසා කොයි වෙලාවෙද අරමුණට හිත ගියේ ඒ වෙලාවදී එකට පුල්ලුවන් තරම් ගෞරව කරන බුදුන්ට වගේ. ධර්මයට වගේ.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 අන්නේ වෙලාවේදී අරමුණ හුදුවට පිරිසිදුලා බලලා එකපාරක් හරි කමන්නේ බලන සුළු ක්‍රමවේදේ තෝරගත්තට පස්සේ එයා ඒ මනුස්සයා ඇත්තටම භාවනාවේ ධාම ජයග්‍රහණ ලැබෙන්නේ නැති වුණාට එයා ජයග්‍රහයි ගමනක් යන කෙනෙක්. ඒ නිසා ඔක්කොටම ඇහෙන්න මම මේ කියන්නේ මේ වේදනාව හිතවිලි සද්ද නැති කරන ක්‍රමයක් මෙහෙ නෑ. ඒක කරත හැකි මරණයේදී නම් වෙනවා. එතන මේදී මරත හැකි.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 එකම ආකෘතියක ස්වභාවයට එකක් ලෙස දිස් වූ අතර ඉරට ඉහළ කොටසේ සිට පිටිපස්ස ප්‍රදේශයේම තද ස්වභාවය දිස් වූ අතර මුළු කයෙම එම ස්වභාවය දිස්විය. මා පටවි පටවි වශයෙන් ඒ මෙනෙහි කරමින් මූල කර්මස්ථාන සිත යොමු කළෙමි. පෑය විනාඩි 10ක් පරයන්ක භාවනා සිදු කළ අතර එකවරක් පමණක් ඉරියව්ව වෙනස් කළෙමි. සතිය පැවැත්වීම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 විපරිණාමය පරිණාමය අනිත්‍යතාවය ඇතිව නැතිව යන බව දැක ගන්න ඕනේ මේට වැඩිය විසිතුරුව මේක සඳහා කරන්න තියෙන්නේ උත්සන්නව බලන්න ඕනේ ආසන්නව බලන්න ඕනේ ලෑස්තිලා යන්න ඕනේ. එතකොට එයාට පේන තැන සිට නොපෙනී යෑම වගේම නොදැනිච්ච තැනදලා පාට අය කඩාන වැටෙනවා දන්න දැන්න. ආන්න මේ දෙකේදී යටිපහුවෙන්න දෙන්නේ නැතුව විස්තර දැක් ගන්නා සුළුව බලන්න ගියොත් යෝගාවචරගේ සියලු ශක්ති එහෙම නැත්නම් සියලු කුසලතා එහෙම නැත්නම් භව ශක්ති අවදි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා එnde ende ende ende ඒ මල්ලෙන් ගහලා කරන් හදන දෙල්ලම මේ මැජික් එක පීවරෙන් පියවර බලා ගන්න යන්න. එතකොට ඒ එන අවදි භාවයේ පරියන්කේක සක්මණටත් බලපාන එදිනදා ජීවිතයත් බලපාන.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 මූලික උපදේශපන්ති තියෙනවා මේ අනිත්‍ය භාවනා සමත භාවනා මොනක්වත් ඔය වචන නැහැ. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා මේ දෙනවනේ මෙහාට පස්සේ උපදේශ ටික ආන්නේ උපදේශ ටික ක්‍රියාත්මක කරන්න. මේ ගෙදරින් ගෙනාපුවා මේකට දාලා. එහෙනම් මේ නොකී දේවල් කියන්න ගිහිල්ලා අන්නවශ්‍ය ප්‍රශ්න ඇති හෝටල් වල දැකලා තියෙනවද දන්නේ පිටින් ගෙනාපු කෑම මෙහි කෑම තානම් කියලා ගහලා තියෙනවද දැකලා තියෙනවද? කරන්න යන්න බෑ.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 වේදනාව මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්න ඕන කරන්නේ මූල කර්මස්ථානට කරදර කරනවා නම් විතරයි. ඒ නිසා මේ එන යන කට්ටියකින් නම් කතා කරන්න යන්න එපා. ඒ කොච්චර කට්ටිය තිබ්බත් වේදනාව තිබුණත් හිතවිලි තිබුණත් සද්ද තිබුණත් පුළුවන්කම තියෙනවා නම් ආනපානෙට හිත දාන්න නැත්නම් ආනපානෙ මෙනෙහි කරන්න බැරිම ආනපන යට කරගෙන චප්ප කරගෙන එන වේදනාවක් ආවොත් විතරක් දැනගෙන ඒක වේදනාව කියලා මෙනෙහි කරා.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 අන්න ඒ වගේ මේ කවුරු කරදර කරන්න ආවත් Tamange එල්ලේ මානසිකාර්ය දීලා තියෙන එකනා වේදිකා විතරේ කොතන හරි කොනක ඉන්නේ. ඒ නිසා කවුරු කරදර කරත් ඒ හරහා මූල කර්මත්තනේ හඳුනාගන්නේ අනේ එකනාට නිතරම මූල කර්මස්ථානයේ අරසාව තියෙනවා. ඒකට කියනවා සති ආරසාව කියලා. Taman සති ධර්මයේ ආරසා කරනවා නම් Taman නිතරම සති ධර්මයෙන් ආරසා වෙනවා.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 ඊතා කරුණාවෙන් මාහට මේ පැහැදිලි කර දෙනෙමි ඉල්ලා සිටිමි. තවද පරයන්ක භාවනා කිරීමේදී ඊතා දීර්ඝ වේලාවක් භාවනා කිරීම නුසුදුසුද? මා කිසියම්ම අරමුණකින් තොරව හුස්ම රැල්ල පමණයි සිතර ගන්නේ. පමණයි. ඒක අපි පැය පැය දීලා තියෙනවා. ඒක නිසා ගොඩක් දේවල් කියන කොච්චර වෙලාද කියන එක අදහසෙන් ලියලා තියෙනවද කියන්න බෑ. පැය අනුගමනය කරන්න ඉස්සලා කියපු එකනට වගේ විනා මොහොස්පනර 10ක් හරි පේනවනම්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 සක්මන් භාවනායේදී වම හා දකුණ යනුවෙන් සිතමින් භාවනා කරද්දී පරයන්කටත් වඩා ඉක්මනින් අනිත් සංඥාට සිත යොමු වෙනවා. සක්මන් කිරීම වේගවත්ව කරන විට කයට හා සිතට සැහැල්ලුවක් දැනෙනවා. තෙරුවන් සරණයි. මේකදී අනිත් සංඥාට හිත යොමු වෙනවා. අනිත් සංඥා ගැන මොකද්ද කියලා හෙලිකරනද කිසි උත්සාහයක් කරන්නේ නැහැ. ඒ නිසා හිතන්න අමාරු මේ કૃත්‍රිම දෙයක්ද ඇත්තට වෙන දෙයක්ද කියලා. ඇත්තට වෙන දෙයක් නම් භාවනාවට කිසිම බාධාවක් එන්නේ නැහැ. වෙන දේවල් වෙනස් වෙනවා නම්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 වේදීත්වය පළ කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව මෙන්ම මේ ආත්ම වේදී උතුම් උත්තරාර්ථ සත්‍ය ධර්ම අවබෝධය ලැබේවායි පතමි. ඒකේ මේ තොරතුරු බලාපොරොත්තුවක් ඇත්තේ නැහැ. සක්මන් කරනකොට ගොඩාක් විස්තර නැති වුණත් මම ඉඳගෙන නෙවෙයි ඇවිදිමින් ඉන්නවා කියන මට්ටම දිගට පවතිනවා නම් ජයග්‍රහණයක් කියලා හිතනද පරියන්කේ ඉන්න වෙලාවේදී අර කියන විදියට යම් ප්‍රමාණයක් ආශ්‍රව ප්‍රසවාස දැකලා තියෙනවා විස්තර දැකලා තියෙන එක ලොකු හොඳයි අනික් රචනත් එක බලනකොට මේක දිහා බලාන ඉන්නකොට ඉන්නකොට අරමුණෙන් අරමුණට නැත්නම් ආස්වාසයෙන් ආස්වාදයට ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට ආස්වාද ප්‍රසවාසයට ගලපන්නාතේ ආස්වාසයෙන් ආස්වාසයට ගැලපීම ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට ගැලපීම හරහා තමයි භාවනාවේ නවම පැතිවලට යන්න පටන් අරගන්නේ. ඒ පැත්තේ නෑ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 පවන රැඳී සිටීමේ හැකිය. ස්වාමීන් වහන්සේ මේ මාගේ දෙවන භාවනා වැඩසටහනයි. මා පරයන්කේ වාඩි වී දෙනෙත් පියාගෙන කිසිදු අරමුණක් නොමැතිව ඒ සාන්ත සුවේ ලැබේවායි ප්‍රාර්ථනා කරමි. එවිට පෙරට වඩා ඉක්මනින් සිත එකඟ වීම හා අරමුණක් නොමැති හිස් අවකාශය ලබා ගත හැකිය. ස්වාමීනි මේ පියවර සාර්ථක ක්‍රමයක්ද මාගේ භාවනාවේ අඩුපාඩු තිබේ නම් අනුකම්පාවෙන් පෙන්වා දෙන සේක්වා ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. දැනෙන තැනදීලා මේ විදිහට නොදැන තැනට යන්නේක දුවට සමීපව බලනද